ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්ම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදාම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ගෞරවය හදවතේ තැන්පත් කරගෙන ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ගෞරවය තැන්පත් කරගෙන මහා සංඝරත්නය පිළිබඳව ගෞරවය ඇති කරගෙන උතුම් දහම් කාරණා බොහෝසෙන් අනුමෝදන් වෙන්නේ වගේම වැටහීම් ඇති කරගන්න ඔබට අපට අවකාශ ලැබුණා මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර නිසා. ඉතින් මහා සංඝරත්නයේ කරුණාවෙන් මේ සියලු කාරණා විශේෂයෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා මේ හැමදේම අපට උදාවන්නේ. අද දවසෙත් අපි පළමුවෙන්ම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ගෞරවයෙන් වන්දනා කරගනිමු. අද මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ පොල්ගහවෙල මැටි කුඹුරේ පදිංචි පින්වත් PMR පොඩි නිලමේ පියාණන් සහ ඩී.එම්. මණිකේදී සාමායක මෑණියන් විසින් ඉතින් ඒ පින්නතුන්ගේ සදැහැති දායකත්වය අපි මෙත් සිතින් සිහිපත් කරගනිමින් මිනුදු රාජ ප්‍රශ්නය උතුම් සදාම් පිළිසඳර ඔබට සමීප කරන්න සෝදානම් වනවා. ඉතින් අද දවසෙත් අප කෙරෙහි බොහෝ වූ කරුණාව උපද්දවා මේ උතුම් දහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා අපගේ පින්වත් අවසරයි වැලිමඩ සද්දා සීල ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැම දිනම උන්වහන්සේගේ පාදාභිවන්දනය සිදු කරලා ආදරෙන් ගෞරවෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි පළමුව පොත් වහන්සේ නිම වුණාට පස්සේ දෙවෙනි පොත් වහන්සේ පිළිබඳ දෙවෙනි පොත් වහන්සේගෙන් පිළිසඳර පැවැත්වීම පිණිස වෙන මූලික අනුශාසනාවන් ඔබ වහන්සේ සිදු කරන්නට යෙදුණා. අවසරයි ස්වාමීනි එතෙන් සිට අද දවසෙත් අපට අවවාද කරන සේක්වා. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි, පින්වත් මහත්මයා අද අපිට මිලිඳු රාජ ප්‍රශ්නයේ දෙවෙනි පොත් වහන්සේගේ විශේෂ කරුණක් කතා කරන්න තියෙන්නේ. අපි මීට කලින් දෙවෙනි පොත් වහන්සේ ගැන දැනගත්තේ මේ විදිහට ඒ තමයි මිලිඳු රජුරු ගුණධර්ම 8ක් සමාදන් වෙලා එහෙමයි ස්වාමී දවස් 7ක් ශ්‍රමණයන් වහන්සේ නමක් විදිහට ඒ ගුණධර්ම 8ඒ සමාදන්ව නව 8 වෙනි දවසේ ගෙවුනට පස්සේ 9 වෙනි දවසේ මේ නාගසේන මහරහතන් වහන්සේ සමග වනයේ ඇතුළටම යනවා. එහෙමයි. මෙතන සතර කම්මන්තරණය. එහෙයි. තුන්වැන්නෙක් නැහැ. එහෙයි. රජතුමා ගෝලේ තුල තියෙන්න ඕනේ ආචාර්යන් වහන්සේ නමක් තුල තියෙන්න ඕනේවා. ඊළඟ රහස් කටයුතු කොහොමද කතා කරන්නේ? රහස් කවුද හෙලි කරන්නේ? මේ හැම දෙයක්ම කියලා අර නාගසේන මහරහතන් වහන්සේගෙන් රහස් දේවල් ගන්නට විශ්වාසවන්තයෙක් කරවගන්න. එහෙමයි ස්වාමී. ඒත් ඒක හොඳට කියෙව්වොත් තේරෙනවා රාජ්‍යරෝ කොච්චර ಗುಣධර්ම කිව්වත් නාගසේන මහරහතන් වහන්සේ රාජ්‍යරුවන්ගේ බලන්නේ උපාසක ගුණ ටික විතරයි. එහෙමයි ස්වාමීනි. මිලිඳු රජුරෝ තමයි ගොඩක් විස්තර කියන්නේ රහස් රකින්නේවා ඊළඟට රහස් එළි වෙනේවා ওই වගේ ගොඩාක් ඒවා ආචාර්යවරයෙක්ගේ ගුණ ඒවා ගොඩාක් කියනවා. නමුත් නාගසේන මහරහතන් වහන්සේ දහම් පිළිසඳරට බලන්නේ උපාසකයෙක්ද කියන එක විතරයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි කියන්නේ උපාසක ගුණ 10ක් තියෙනවා. ඔබේ උපාසක ගුණ 10න් යුක්තයි. ඒ නිසා ඔබට ඕන තරම් මාත් එක්ක කතා කරන්න පුළුවන් කියලා. මෙච්චර ගොඩක් මේ මෙන්ඩක ප්‍රශ්නේ කියලා. ඒ කියන්නේ රජතුමා කල්පනා කරා දහමේ තියෙන අර්ථ ගන්න නැතුව වචන විතරක් අල්ලල්ලා වචන වලින් කෙනෙක් ප්‍රශ්න හදන්න පුළුවන්. එහෙමයි ස්වාමී. අවුල් වීගේ බැටළුවෙක්ගේ ලොම්සේ ඉතින් ඒ නිසා අනාගතයේ අසත්පුරුෂ අන්ධ බාල පෘතජන මිනිස්සු ප්‍රශ්න හැදුවොත් එහෙම මේ හදන ප්‍රශ්න වලට මේ උත්තරයාගෙම උත්තර ගන්න ඕන. මොකද මෙච්චර විචිත්‍ර විදිහට පටිභාන ශක්තියකින් දහම් කරුණු කියන කෙනෙක් අනාගතේ පහළ වුණු දුර්ලභයි කියලා. ඉතින් ඒ නිසා පුදුමේ කියන්නේ මහත්තයා මේ රජුරෝ මේ විදිහට හිතලා හිතලා අහන පළවෙනි ප්‍රශ්නේ පළවෙනිම ප්‍රශ්නේ අහන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ පුද පූජා තියලා වැඩක් නැහැ නේද කියලා. ඒ කියන්නේ රජ්ජුරුවෝ මෙච්චර ඒ කියන්නේ මේක හොඳට කියවුවොත් තේරෙනවා රජ්ජුරුවෝ උපකල්පනය කරනවා අනාගතයේ අසත්පුරුෂයෙක් වචන විතරක් අල්ලාගෙන වචන වලින් ප්‍රශ්න හදන්න පුළුවන්. මේ නවංග ශාස්ත්‍ර සාසනය. ඒ අයට උත්තරයක් පිණිස මේ රහතන් වහන්සේගෙන් උත්තර ගන්න ඕන කියලා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ චෛත්‍ය පූජා ගැන. එහෙමයි. එතකොට මතකද පහුගිය කාලේ අසත්පුරුෂ ජනයා ස්තූප පූජා වලට ගැඩොල් ගොඩවල් වලට වඳිනවා. කිකියා බැන බැන ගියා. ගැරහිම් කළා. ගැරහිම් කළා. ගැඩොල් ගොඩවල් වලට පළතුරු පූජා කරනවා, පැම් පූජා කරනවායි කියලා. මට පුදුම හිතුණා මහත්තයා මේ මිලිඳු රජුරෝ අනාගතයේ අසත්පුරුෂය හදන ප්‍රශ්න කියලා පළවෙනි ප්‍රශ්නේ විදිහටම දකින්නේ චෛත්‍ය පූජාවලට ගරහන එක. දැක්කනේ? හැබැයි ලස්සන උත්තරයක්. පුදුම ලස්සනයි. ඉතින් ගරහන මිනිස්සු නම් ගරහපුවා ඒව කතාවන්නේ අපි ධර්මයේ කියවමු. හරිම ලස්සනයි මහත්තයා මේ දහම් අර්ථ නංගේ අවසරයි. අද අපි සාමාන්‍යයෙන් ගොඩාක් දුරට මේ මේ මේ වැඩසටහන තුළින්ම අපිට මේ ඒ ඒ ප්‍රශ්නෙට උත්තරේ කියව ගන්න ලැබුණොත් ලොකු දෙයක්. මොකද එච්චර නාගසේන මහරහතන් වහන්සේ උපමා දෙනවා. එහෙමයි ස්වාමීනි. එච්චර උපමා දෙනවා. අපි ඒ නිසා අපි ඒ දහම් කතාව මේ පටන් ගමු. ඉතින් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා රජුරු. රජුරු ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේගේ පාකමල් ඉදිරියේ බිම වැටි බද්ධාංජලි වැංගිලි බැඳගෙන සිරසින් වන්දනා කොට මේ විදිහට අහනවා. ස්වාමීනි මේ අන්‍ය තීර්ථකයෝ මෙසේ කියේදී. අන්‍ය තීර්ථකයෝ බුද්ධ ශාසනයට අයිතියයි නෙවෙයි. මේක කියන්නේ බුද්ධ ශාසනයට අයිතියයි නෙවෙයි අන්‍ය තීරිතිකයෝ මෙසේ කියති. ඉදින් බුදු වූ ශ්‍රාවකයන්ගේ පුද පූජා පිළිගනිත් නම් බුදු රජතමේ පිරිනිවන් නොපෑවේය. ශ්‍රාවකයෝ දෙන දේවල් ගන්නවා නම් ඒවට කැමති නම් පිරිනිවන් පාලා නැහැ. ලෝකේ හා එක් වෙලා ඉන්නේ. ලෝකයට ඇතුළත් වෙලා ඉන්නේ. ලෝකයේ අන්‍ය සත්වයන්ට සාධාරණ ස්වභාවයකින් ඉන්නේ. එහෙත් ඒහින් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ඵල නැත්තේ නිෂ්ඵලවන්නේය. මොකද දෙන දෙන පුද පූජාවල් ගන්නවා නම් ලෝකේ අනිත් මිනිස්සු වගේ එහෙනම් විශේෂ කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා විශේෂ ඵලයක් ලැබෙන්නේ නැහැ කිව්වත් දුන්නත. ඊට පස්සේ ඉදින් පිරිනුවම් පෑවේ නම් ලෝකේ වෙන් වී සිටින්නකි. ලෝකේ සියලු සත්වයන්ගෙන් බැහැරට ගිය කෙනකි. එබඳු බුදුරජුන් උදෙසා පූජාවන් ප්‍රයෝජන නැත්තේය. පිරිනිවන් පෑහින් කිසිවක් නොපිලිගනි. නොපිලිගන්නා කෙනෙකුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ප්‍රතිඵල නැත්තේය, නිෂ්ඵල වන්නේය. අන්‍ය තීර්ථකයන්ට බුද්ධ ශාසනයට අයිති නැති අයට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා පිරිනවම් පෑවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙත් එක්ක එක් වෙලා නෙවෙයි ඉන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට දෙන දේවල් පූජා කරපු දේවල් වලින් වැඩක් නැහැ. එහෙමයි. දැන් අපි උනා කියන්නේ චෛත්‍යවලට අද අපි ඇහුවේ චෛත්‍යවලට ඇයි පුද පූජා තියන්නේ ඊට වැඩි හොඳ නැද්ද වකුගඩු රෝගීන්ට දුන්නා නම් අපරාධේ අපරාධේ කියලා කියනවනේ ඇයි ඉතින් පිළිගන්න කෙනෙක් නැහැ එතන නේද මේ වාගේ සිතිවිලි අන්‍ය තීරිත කියන්නේ හිතෙන්න පුළුවන් මේ ඔබතෝ කෝටික ප්‍රශ්නයකි රහත් ඵලයේ නොලැබූ කෙනෙකුට මේ ප්‍රශ්නේ વિશે නොවේ මහා ප්‍රඥා ප්‍රඥාවන්තයන්ටම මේ વિશે වූකි මේ දෘෂ්ටි ජාලය බිඳිනසේක්වා ඒකාන්ත කොට සත්‍ය පිහිටවනසේක්වා ඔබ වහන්සේ වෙත මේ ප්‍රශ්නේ පැමිණියේය. පරවාද නිග්‍රහ කිරීම පිණිස අනාගත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රඥායස දේවා වදාරණසේක්වා. අනාගතයේ වෙනුවෙන් කියන්නේ කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න ඕන මේ ප්‍රශ්න රජතුමාගේ අභ්‍යන්තරයට கிඳා බහපු ප්‍රශ්න නෙවෙයි. රජතුමා අනාගතේ කවුරු හරි අහයි කියලා උපකල්පනය කරලා මේ වහන්නේ. ඉතින් හරියට හරිනේවා. ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේ බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි අපගේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාල්සේක. භාග්‍යතුන් වහන්සේ පුද පූජාවන් නොපිලිගන්නාසේක. බුදුරජාණන් වහන්සේ පුද පූජා පිළිගන්නේ භාග්‍යතුන් වහන්සේ බෝධි මූලයේදී ශ්‍රී සම්බුද්ධත්වයේ ලබා නිකලෙස් වූ මොහොතේ අරහත්ත්වයට පැමිණි මොහොතේ පුද පූජා පිළිගන්න ආශ්‍රව උන්වහන්සේගෙන් ප්‍රහීන වුණා. කිම එසේ ඇති කල්ලි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් කුසිනාරාවි පිරිනුවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ කොහොමනම් පිළිගන්නද? මොකද උන්වහන්සේ සම්බුදු වෙනකොටම තවත් අයගෙන් පුද පූජා ගන්න ආශ්‍රවේ ප්‍රහාණය වුණා. කුසිනාරාවි පිරිනුවම් පෑවට පස්සේ කවර කතාවද අහනවා? හැබැයි රජතුමනි ධර්ම සේනාධිපති සාරිපුත්යන් වහන්සේ මෙසේ වදාලා අසම සම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාව පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොයිවසිති. මේ බුදුවරුන්ගේ ධර්මතාවය. දෙව් මිනිස් සහිත ලෝකයා බුදුවරුන්ට මේ පුද පූජා පවත්වනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේව ඉවසන්නේ නැහැ. ඒක තමයි බුදුවරුන්ගේ ධර්මය. ධර්මතා. ඊට පස්සේ කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ පුත්‍රයා හෝ පියාගේ ගුණ කියයි. පියා හෝ පුත්‍රයාගේ ගුණ කියයි. මේ පරවාදයන් නිග්‍රහ කිරීමට කරුණක් නොවේ. තාත්තා පුතාලාගේ ගුණ කිය කිය ඉන්න එක මේ ප්‍රශ්න අහපු ප්‍රශ්නයක් ඛණ්ඩණය කරන්න ලොකු බලවත් මේ තර්කයක් නෙවෙයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් ඔහොම කියන්න පුළුවන් ඔබ වහන්සේලාට. ඒ වුණාට මට ඕනනේ උත්තරයක්. දෘෂ්ටි ජාලාව ලිහලා දාන වෙනත් කාරණාවක් කියන්න ඕක තේරුම් ගන්න. ඊට පස්සේ කියනවා හරි ලස්සනයි ඈ. කියනවා නාගසේන මහරහතන් වහන්සේ මහරජාණනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාල සේක. පුද පුද පූජා ඉවසන්නේ ඉවසන් නැති බුදුරජාණන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා මුල් කොට ධාතු ස්තූප තථාගතයන් වහන්සේගේ බුදු නුවණ නම් වූ මහණීය රත්නය අරමුණු කොට යහපත්ව ප්‍රතිපත්ති සේවනය කරමින් දෙවි මිනිස්සු ත්‍රිවිධ සම්පත්තිය ලබා ගනී. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. හැබැයි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා මුල් කරගෙන බුදු ගුණ සිහි කරනවා. බුදු ගුණ සිහි කළා ප්‍රතිපත්ති කරනවා. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කරනවා. ඊළඟට සිල් රකින්නවා. ඒ ධාතු සෑයවල් බෝධිසෑය බෝධින් වහන්සේලා මුල් කරගෙන. ඊළඟට දන් දෙනවා. බණ භාවනාවල් කරනවා. මේ විදිහට කරලා දෙව් මිනිස්සු ත්‍රිවිධ සම්පත්තිය ලබා ගනිති. දෙව් මිනිස්සු නිවන් සැප සම්පත් ලබා ගන්නවා කියනවා. මේ ධාතු ස්තූප අරමුණු කරගෙන බුදු ගුණ සිහි කරලා ප්‍රතිපත්ති පූජාදිය සිද්ධ කරලා. එහෙමයි ස්වාමී. මහරජාණෙනි යම්සේ මහා ගිනි කඳක් ඇවිල්ලා නිවී යයිද එකල්හි මහරජාණෙනි මේ මහා ගිනි කඳ වියලී තනදර ආදී වෙනද සතුටින් ඉවසන්නේද ඇහුව රජතුමනි ගින්දරක් ආවට පස්සේ මහ විශාල ගින්දරක් ආවට පස්සේ ඒ විශාල ගින්දර වියලි තනකොළ ඒ ගින්දර නිවිලා යනවා එහෙමයි නිවිලා ගියාට පස්සේ තනකොළ ඊළඟට දර සතුටින් වෙනඳ ගන්නවාද සතුටින් වෙනඳ ගන්නවාද කියන්නේ තමා ළඟට කිට්ටු කර ගන්නවා දහම. නිවුණු ගින්න නේද? ඔව් නිවුණු ගින්න. එහෙමයි. කියනවා ස්වාමීනි ඇවිලෙන ගින්නවත් තනකොළ ආදී කිට්ටු කරගන්නේ නැහැ. ගින්නේ ස්වභාවය පුච්චලා දානවා. තනකොළ දර ආදී මෙහෙම වැළඳගෙන තමා ළඟ තියාගන්නේ නැහැ. එහෙමයි. වැළඳ ගන්නවා කියන්නේ තමා සන්තකව තියාගන්නවනේ. එහෙමයි ස්වාමීනි. එතකොට වියලි තනකොළ මේ ගින්දර පත්තු වෙද්දිවත් තමා ළඟ තියාගන්නේ පුච්චල දානවා. එහෙව් එකේ නිවිච්ච ගින්දරක් ගින්දර නිවිලා නම් තනකොළ දර තියාගන්නේ කොහොමද කියලා හෙවුවා. ඒ කියන්නේ ගින්දර කියන කතාව නෑ නේද එතන? නැහැ ස්වාමීනි. මේක හරි ලස්සනයි ඈ. මේක හොඳට සිහින් අහගෙන ඉන්න. මොකද මේ මේ කාරණාව තේරුම් ගන්න අපිත් ගොඩාක් කියෙව්වා. ඉතින් ඒ නිසා ඔබට මේ එකපාරම මේ අර්ථ එන එක ගැන ඔබ සතුටු වෙන්න ඕන. ඉතින් මහරජාණන් නිවී ගිය සාන්ත බවට පත් වූ ඒ ගිනි කඳ නිවුණු කල්ලි ලෝ ගින්නෙන් හිස් වේද. ඕන ගින්නපත් වෙලා නිවුණා. නිවුණා කියලා ලෝකෙ ගින්දර නැද්ද කියලා හෙව්වා. අනේ ස්වාමීනි ගින්දර ඕන කෙනා මොකද කරන්නේ? වියලි තනකොළ අරන් ඇවිල්ලා දඬු දෙකක් ගාලා අර ගින්දර උපද්දව ගන්න. ඒ විදිහට කොහොම හරි ගින්දර තමන්ගේ වීරියෙන් පුරුෂ ශක්තියෙන් ගිනි ගානා දණ්ඩෙන් වියලි දරකඩ මඬමින් ගිනි උපදවාගෙන ඒ ගින්නෙන් කරන්න ඕන වැඩ කරනවා. එක්ක උයනවා වතුර උණු කරනවා. අර මහා ගින්දර නෙවුනා කියලා ගින්දරෙන් වැඩ නැති වෙන්නේ එසේ වීනම් මහරජාණෙනි නොයවසන්නහුට කරන ලද පුද පූජා වඳ බවට පත්වන්නේ නිස්පලවන්නේ යන තීර්ථකයන්ගේ වචනේ බොරුවක් වෙනවනේ. ඇයි රජතුමනි මහා ගිනි කඳ දැල්වෙන්නේ යම්සේද භාග්‍යතුන් වහන්සේ දසසහස්‍රී ලෝක ධාතුව අසිරිමත් බුදු සිරියෙන් බැබළූසේක මහා ගිනි ජාලාවක් වගේ. ඒ මහා ගිනි කඳ බැබළී නිවි ගියේ යම්සේද එහිම භාග්‍යතුන් වහන්සේ දසසහස්‍රී ලෝක ධාතුව සම්බුද්ධ ශ්‍රීයෙන් බබළුවා පිරිනවම් පාවදාලසේක. ගින්දරක් දැල් වෙලා නිවිලා ගියා වගේ බුදු කෙනෙක් සම්බුදු බලයෙන් තුන් ලෝකෙම බබලවලා පිරිනවම් පාලා ගියා. එහෙමයි මහරජාණෙනි නිවී ගිය ගිනි කඳ තෘණදර ආදී වැළඳ ගැනීමක් නැත්තේ යම්සේ දෙහිම්ම ලෝක හිතයන් වහන්සේ පුද පූජා පිළිගැනීමේ ආසාව ප්‍රහීන වී සංසිදී ගියේය. ගින්දර නිවිලා ගියා වගේ. පුද පූජා ලබන ආශ්‍රව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රහාණය වෙලා. මහරජාණෙනි නිවී ගිය ගිනි කඳ කිසිවෙක් නොවලඳ ගන්නා හේන් සවිබල වීරියෙන් යුතු මිනිස්සු ගිනිගානා දණ්ඩෙහි දරකඩ මඬමින් ගිනි උපදවා ඒ ගින්නෙන් කළ යුතු කටයුතු කරද්ද එසේම මහරජාණෙනි පිළිගැනීමේ ආසා නැති පිරිණියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා පිදිය යුතු දේ වශයෙන් තබා තථාගතයන් වහන්සේගේ බුදු නුවණ රත්නයේ අරමුණු කොට මනා වූ පිළිවෙත් සේවනය කරමින් දෙව් මිනිස් ත්‍රිවිධ සම්පත්තිය අත්පත් කරගනිති කියලා වදානවා. ඒ කියන්නේ දැන් ගින්දර නිවිලා ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා පිරිනවම් පෑවා සම්බුදු වෙලා. ඒ වුණාට ඒ උතුම් බුද්ධ ශ්‍රීය අසිරිමත් බුදු නුවණ අසිරිමත් සම්බුදුරජාණන් වහන්සේ මහා ගිනි කඳක් වගේ නිවිලා ගියාට එහෙමයි ලෝකේ ගින්දර වලින් හිස්සුන්නේ නැහැ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා බෝධින් වහන්සේලා වැඩ ඉන්නවා එතකොට මිනිස්සු ගිහිල්ලා අර දඬු දෙකක් ගාලා ගින්දර උපදවාගෙන ඒකෙන් වැඩ ගන්නවා වගේ අර ධාතුන් වහන්සේලාට වැඳ වැඳ බෝධින් වහන්සේලාට වැඳ වැඳ මිනිස්සු පින්පල නෙලා ගන්නවා. පැහැදිලි නේද? එහෙමයි. පැහැදිලි නැත්නම් අහන්න ඕන. එහෙමයි ස්වාමී. ඒ විදිහට තමයි මේක වෙන්නේ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි මේ කරුණේනොත් පුද පූජා පිළිගැනීමේ ආසා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පූජා සත්කාරයන් වඳ නැත්තේය. ඵල සහිත වන්නේය. දැන් මේක සමහරවිට දැන් කෙනෙකුට එකපාරම ඇහුවට තේරුම් නැත්තම් දැන් ඊළඟ උපමා වලින් තවත් පැහැදිලි මේකෙනම් ගොඩාක් උපමා තියෙනවා තවද මහරජාණනි අන්‍ය වූ කාරණේකුත් ඇත්තේය. යම් කරුණකින් පුද පූජා පිළිගැනීමේ ආසා නැති පිරිණියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේද ඵල සහිත වන්නේද ඒ අසනු මැනව. මහරජාණෙනි මහා ෂැඩ සුළඟත් හමාගෙන ගොස් නවතිනවා. විශාල සුළඟක් හමාගෙන ගිහිල්ලා නවතිනවා. එහෙම නැවතුණා ඒ නැවතුණා කියලා ඒ නැවතුණ මේ හුළඟ ආපහු ගස් කොළන් හොලවනවද? දැන් හුළඟ මෙහෙම හමාගෙන ගියා. එහෙමයි ඒ හමාගෙන ගිය සුළඟ යලි ආයෙත් හමාගෙන යන්න ඕන කියලා ගස් කොළන් හොල්ලව ගන්නවද? නැව හුළඟ හමාගෙන ගිහිල්ලා නැවතුන එක නැවතුණාමයි. එහෙමයි. තේරුණා නේද? ඊට පස්සේ මහරජාණෙනි ඊට පස්සේ කියන ස්වාමිනී යලි උපදින ආසාවක් සිතා බැලීමක් හෝ මානසිකාරයක් හෝ ඒ නැවතුන සුළඟට නැත්තේය. ඒ මක් නිසාදයක් වායෝ ධාතුව සිත සිතක් නැති නිසා නැවතුන උළඟට ආයෙත් ඒ විදිහට උපදින්න ඕන කියලා එකක් නැහැ. අදහසක් නැහැ. අදහසක් නැහැ. ආන් ඒ වගේ තමයි මහරජාණෙනි ඒ සුළඟ නැවතී ගිය පසු සුළඟ යන නාමය පැවසීම ලොවේහි නැතිව යන්නේද හුළඟ නැවත මහා හුළඟ නැවතුණා කියලා ලෝකයේ හුළඟ කියන එක නැති වෙනවද කියලා අනේ ස්වාමීනි නෑ කියනවා තා කාට හරි හුළං ඕන වුණොත් එහෙම තල්ලාත්තක් කරන් හරි අවානක් කරන් හරි මේ හොල්ලලා හුළඟ ගන්නවා උණුසුමින් තැවි තැවි පරිදාහයෙන් පීඩිත වූ යම් මිනිසු එද්ද ඔහු තල්ලත්තෙන් හෝ අවාණෙන් හෝ සවිබල වීරියෙන් තමා තුළ ඇති පුරුෂකාරයෙන්ද සුළං උපදවයි. ඒ සුළඟින් උණුසුම නිවා ගනි, පරිදාහ සංසිඳවා ගනි. දැන් හුළඟක් හමාගෙන ගියා. හුලන්නේ නැහැ. ඒකට මිනිස් හුලන්නේ නැහැ කියලා ඉන්නවද? දැන් මේ වටාපත තියෙනවා. මේ වටාපතෙන් හුලං මෙහෙම මේවා කරන. දැන් හුලං එනවා. එහෙමයි. අවානක් තියෙනවා. ඒකෙන් හුලං ගන්නවා. දැන් අද කාලේ ගත්තොත් ෆෑන් තියෙනවා. ෆෑන් වලින් හුලං ගන්නවා. එහෙමයි. හුළඟ නැහැ කියලා හුළං උපදවා ගන්න බැරිද? ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පින් කරගන්න එක නැති වෙන්නේ නැහැ. එහෙමයි. නේද? ඒක විස්තර කරනවා. මේ කරුණේනොත් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පුද පස්සේ පුද පූජා කරන එකේ විපාක නැහැ කියන කතාව බොරුවක් වෙනවා කියනවා. ඇයි රජාණෙනි මහා සැඩ සුළඟක් හැමුවේ යම්සේද එහිම භාග්‍යතුන් වහන්සේ දසසහස්‍රී ලෝක ධාතුවේ සිසිල් වූ මියුරු සාන්ත වූ සියුම් වූ මෛත්‍රී සුලං hama වදාළසේක. මහරජාණෙනි මහා සැඩසුලං hama නැවතී ගියේ යම්සේද එහිම භාග්‍යතුන් වහන්සේ සිසිල් වූ මියුරු සාන්ත වූ සියුම් වූ මෛත්‍රී සුලං hama අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාළසේක කුසිනාරාවේ. එහෙමයි. මහරජාණන් නැවතී ගිය සුළඟ නැවත උපදවන්නට ආසාවක් නැහැ. ඒ වගේම ලෝකහිතයන් වහන්සේට පුද පූජා පිළිගැනීමේ ආසාවක් නැහැ. ඒක ප්‍රහාණය වුණා. සංසිඳී ගියා. මහරජාණන් මිනිසු උණුසුමින් තැවි තැවි පරිදාහයෙන් පීඩිතව සිටි දෙහින් දෙව් මිනිසුන් රාග, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ ගින්නෙන් තැවි තැවි පරිදාහයෙන් පීඩිතව සිටී. තල්ලත්තෙන් පවන් අත්තෙන් සුලං ඉපදීමට හේතු වන්නේ යම්සේද එසේම තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා බුද්ධ ඥාන රත්නේ ත්‍රිවිධ සම්පත් ඉපදීමට හේතුවයි උණුසුමින් තැවි තැවි ගිය පරිදායෙන් පීඩිත වූ මිනිසු තල්ලත්තෙන් වටා අත්තෙන් සුලං උපදවා උණුසුම නිවා ගනිද්ද පරිදාහ සංසිඳුවා ගනිද්ද එසේම මහරජාණෙනි පුද පූජා පිළිගැනීමේ ආසා නැති පිරිණියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාටද බුද්ධ ඥාන රත්නයටද පූජා පවත්වා කුසල් උපදවා ඒ කුසල් බලයෙන් රාග ద్వේෂ මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති සංසිඳුවා ගනිති හරි ලස්සන කාරණාවක් මේක එහෙමයි හුලං ලෝකේ hama කියලා නතර වුණා කියලා හුලං උපදව ගන්න බැරි නෑ එහෙමයි ඒ වගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා බුදු කෙනෙක් මුල් කරගෙන පින් කරගන්න එක නැති වෙන්නේ වටාපතෙන් උලන් අමන වගේ කියනවා රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තැවි තැවි පරිදාහයෙන් වෙහෙසටපත් වෙලා ඉන්න මිනිස්සු. දැන් ඔබට රාග ගින්න තියෙනවා නම්, ద్వේෂ ගින්න තියෙනවා නම්, මෝහ ගින්න තියෙනවා නම් කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න ජාලාවක් හිතේ තියෙනවා නම් ඒක තමයි ਸੰతాප ටික. ඒක තමයි දාඩිය දාගෙන වගුරුවාගෙන දෙවි දෙවි ඉන්නවා කියන එකට. ඕකට වටාපතකින් හුලන් ටිකක් ගහ ගන්න ඕන. කොමක්ද වටාපතින් හුලං ගහ ගන්නවා කියලා කියන්නේ ධාතු සෑයේ මුල් කරගෙන බෝධි සෑයේ මුල් කරගෙන බුදු ගුණ හිත හිතා ප්‍රතිපත්තියක යෙදීදී පිම් පුරවා ගන්න කියනවා ඒ විදිහට කෙලෙස් ਸੰతాප සංසිඳවා ගන්න කියනවා එහෙමයි ඇත්තටම රාගයෙන් දැවි දැවි ඉන්න කෙනෙක් බඹසරක් රකිමින් දවස් දෙකක් සතියක් හමාරක් මහා සෑයෙන් වඳිමින් බෝධිය වඳිමින් උපහාර පූජා කරනකොට කොච්චර ගින්නක් නිවෙනවද? එහෙමයි ස්වාමී. අපේ සිත අපේ సంతානෙම පිරිසුදු වෙන්න අපේ సంతාපේ సంతානෙම පිරිසුදු වෙනවානේ එහෙමයි කොච්චර වටිනවද මේවා ධාතු සෑයේ බෝධි සෑයේ මුල් කරගෙන ඒ නිසා රාගය කෙනෙකුට අධිකයි නම් ద్వේෂය අධිකයි නම් මෝහය අධිකයි නම් ගෙවල් වල පරිදා సంతාප ගෙවල් වල ප්‍රශ්න වැඩි නම් ඒවට විසඳුමක් තියෙන්නේ දාඩිය පෙරපෙරා වෙහෙසෙන් ඉන්න කෙනා වටාපතින් හුලං ගහ ගන්නවා වගේ සෑය බෝධිය මුල් කරගෙන ඒ සංతాප සංසිඳුවා ගන්න ඕන කියනවා. මේකේ ලස්සන අර්ථයක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේ දුක් ගැනවිලි වලට විසඳුමක් සෑය බෝධිය ඇසුරු කරගෙන පුද පූජා තියලා පිළිවෙතක යෙදিলা පිහිටක් ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නිකං මිනිසු රාගේ වැඩි, ද්වේෂේ වැඩි, මෝහේ වැඩි, ගෙවල් වල ප්‍රශ්න වැඩි, දරුවන්ගේ ප්‍රශ්න වැඩි, ඉඩකඩම් වල ප්‍රශ්න වැඩි කියන නිකම්ම ඉන්නවා දාඩිය පෙරාගෙන වෙහෙසටපත් වෙවි. හුලන් ටිකක් ගහගන්නේ ස්වාමීනි අවසරයි. ස්වාමීනි දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිණිවේ සනසි වදාළුවත් අපිට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණකාය පිළිබඳව සිහිපත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ මහ පොළොව සනසනසා මේ ආකාරයෙන් සිරිපාපියුම් ස්පර්ශ කරමින් වැඩම කරා කියලා හිත පහල කරගන්න අපට බාධාවක් නැහැ නේද ස්වාමීනි? බාධාවක් නැහැ. ඒකට අවශ්‍ය කටයුතු තියෙන දැන් මහත්තයා මේ පුදුම විස්තරයක් මෙතන තියෙනවා මේ බලන්න. මෙතන තියෙනවා බුදුරජාණන් වහන්සේ පුද පූජා ලබා ගන්නට මේ බුදුරජාණන් වහන්සේගේ හිතේ ආසා නැති වුණාට තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ දා පුද පූජා ලබා ගැනීම ආසාවක් නැහැ. ඒ සුළඟ හමාලා ඉවරයි. එහෙමයි. මහා සුළඟ හමාලා ඉවරයි. එහෙමයි. නමුත් මිනිස්සු ඉන්නවා දාඩිය දාගෙන පෙරාගෙන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නැවති ත්‍රිවිධ ගින්නෙන් තැවි තැවි ඉන්නවා. දැවි දැවි ඉන්නවා. දැන් මිනිස්සු ඉන්නේ එහෙමනේ. එහෙමයි. එතකොට මේ මිනිස්සු පීඩාවෙන් ඉන්නකොට මේ මිනිස්සුන්ට හොලඟක් ඕන. ඇගින්නෙන් දැවිලා ඉන්නේ. ඒ වුණාට මහා හොලඟ හැමල ඉවරයි. ඉවරයි ස්වාමීනි. හේ. එතකොට එයාලා කරන්නේ අවානක් හරි පෑන් එකක් හරි දාලා හොලඟ උපද්දාගෙන 1000 සංසිඳව ගන්න. එහෙමයි. ආන් ඒ වගේ කියනවා මේ හරි ලස්සනට විස්තරයක් තියෙනවා. ධාතු රත්නයන් වහන්සේලාටද බුද්ධ ඥාන රත්නයටද කියන්නේ ධාතු වලට වඳිනවා බුදු ගුණ කිය කියා බුද්ධ ඥාන සීකර කර වඳිනවා. පූජා පවත්වා කුසල් උපදවා ඒ පූජා පවත්ලා කුසල් උපදවලා ඒ කුසල් බලයෙන් රාග, දේශ, මෝහ යන ත්‍රිවිධාග්ගිනියෙන් හටගන්නා ਸੰతాප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති. එහෙනම් රාගයෙන් දැවි දැවි ඉන්නවා නම්, ද්වේෂයෙන් දැවි දැවි ඉන්නවා නම්, මෝහයෙන් දැවි දැවි ඉන්නවා නම් ධාතු ස්තූප වලට පුදලා බුදු ගුණ සිහි කළා, බුද්ධ ඥාන වලට වැඳලා, ඒ වගේම ප්‍රතිපත්ති පූජාවල් කරලා ඒ කුසල් බලෙන් රාගගිනි සංසිඳවා ගන්න කියනවා. ඒක කරන්න පුළුවන් කියනවා. හරි ලස්සන කරනවා නේ. ලස්සනයි සාම. හරිම ලස්සන කරනවා. ඒ නිසා කෙලෙස් ගින්නි වැඩි නම් එහෙමයි සාම. ධාතු ස්තූප වලට කරන පුද පූජා වැඩි කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළා වගේම සාම භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළා හා සමානයි. එහෙමයි සාම. ඉතින් ඒ පිණිසනේ ධාතු සෑයවල ඉතුරු වෙන්නේ. ඊළඟ බුදුගුණ සිහි කර දැන් මේකෙන් තේරෙනවා වඳිනකොට බුදුගුණ සිහි කර කර වඳින්න ඕන. එහෙමයි ස්වාමීනි. බුදු බුදුගුණ බුද්ධ ඥාන සිහි කර කර වඳින්න ඕන. යම් ප්‍රතිපත්තියක පිහිටලා වඳින්න ඕන. පංචශීල ප්‍රතිපත්තිය, දාන ප්‍රතිපත්තිය, ඊළඟ ඉවසීම නැවත ප්‍රතිපත්තිය ඒ ඒ වගේ පිහිටවල පිහිටලා වඳින්න ඕන. සිත පහදවා ගැනීම, කුසල් ඉපදවීම සිතකින් වඳින්න පුදන්න ඕන. ස්වාමීනි මේ කිසිවෙක් ඒ විදිහට කියන්නේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනවා පිරිනුවන් පෑවා වුණත් ಗುಣ නැහැ කියලා කෙනෙක් කියන්නම හිතන්නේ නොදැනීම නිසාම නේද සාම? ಗುಣ නැහැ කියලා කියන්නේ වඳින එකේ තේරුමක් නැහැ ඊට වැඩි හොඳයි මේ පන පිටින් ඉන්න අයට දෙන්න කියලා කියන එක නෙවෙයි කියන්නේ. එහෙමයි සාම. ඉතින් ඒකේ මුලින්ම කිව්වනේ මේක හිතෙන්නේ ආන් තීර්ථ කියන්න කියලා. එහෙමයි. අවසරයි සාම. බුද්ධ ශාසනයට අයිති කෙනෙකුට හිතෙන්නේ නැහැ. බුද්ධ ශාසනයට අයිති කෙනෙකුට ධාතු චෛත්‍යයට බෝධි චෛත්‍යයට වඳින පුදන එක හොඳ නෑ කියලා බුද්ධ ශාසනයට අයිති කෙනෙකුට හිතෙන්නේ නෑ. ඒකේ තේරුමක් නෑ කියලා හිතෙන්නේ නෑ. මේක හිතෙන්න පුළුවන් අන්‍ය තීර්ථකයෙකුට කියනවා. එහෙමයි මේ මම නෙමෙයි මේ මේ පොතේ තියෙන දේ මම කියන්නේ. එහෙමයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි මේ කාරණේනොත් මේ ඉවසන් නැති කෙනාට කරන පුද සත්කාරවල වඳයි කියලා නිෂ්ඵලයි කියලා කියන ඒ තීර්ථකයන්ගේ වචනේ බොරුවක් බවට පත් වෙයි. මේ තියෙන්නේ වචනේ නිතර අරන් තීර්ථක කියලා. තවද මහරජාණෙනි අන්‍ය වූ කාරණේකුත් ඇත්තේය. යම් කරුණකින් පුද පූජා පිළිගැනීමට ආසා නැති පිරිනවම් පාප බුදුරජාණන් වහන්සේට පුද පූජා තියලා වැඩක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒකට ඒක තේරුම් කරන්න තව කාරණාවක් තියෙනවා. ඔන්න පුරුෂයෙක් විසින් බෙර හඬක් උපදවනවා. ඒ බෙර හඬ ලස්සන බෙර හඬක් ඉපදිලා ඒ බෙර හඬ නැති වෙලා යනවා. ඒ නැති වුණ බෙර හඬට ආය ආසාවක් උපදිනවද මම ඒ විදිහට ආය උපදින්න ඕන කියලා බෙර හඬට නැහැ ස්වාමීනි නෑනේ බෙර හඬ ඉවරයිනේ ආන් මේ වගේ තමයි කියනවා එහෙම මේ බෙර හඬට හිතා බැලීමක් මානසිකාරයක් නැති නිසා නැති වූ බෙර හඬට ආය ඒ හඬම උපද්දවා ගන්න ඕන කියලා ආසාවක් නැහැ කියනවා එසේම පුරුෂයා කරුණක් ඇති කල්ලි තමා තුළින් හටගත් උත්සාහයෙන් බෙරේට පහර දී හඬ උපදවයි. ඒ බෙරේ හඬට උපතුන් හඬට උපතුනේ බෙරේනේ. ඒ නිසා අර පුරුෂයෙක් බෙර හඬ ඕනේ නම් අර නැති වෙලා ගිය එක ගියා. ආයේ ගහලා බෙර හඬ උපද්දව ගන්නවා. මේක හරි ලස්සන කාරණාවක්. කියනවා එහිම්ම මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයන් දියුණුවටපත්ව ධාතුන් වහන්සේලාද ධර්මයේද විනයද අනුශාසනාවද ශාස්ත්‍රූල තනතුරේ තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පාව අදාලා පිරිනිවන් පාවදාල භාග්‍යතුන් වහන්සේගේ සම්පත්තිලාභේ සිඳී ගියේ නැහැ. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලාද ධර්මයේද විනයේද අනුශාසනාවද හේතු කොට සැප කැමැති අය සැප ලබා ගනිති. මේ කාරණේනොත් පුදු පූජා ඉවසන් නැති කෙනාට කරන පූජාවල විපාක නැහැ කියලා කියන්න බෑ කියනවා. මේක මේ වගේ. බුදුරජාණන් වහන්සේ මිහිරි හඬක් උපද්දවලා පිරිනොම් පෑවා. ඊට පස්සේ හැබැයි පිරිනොම් බෑමේ මහත්තයා බෙරේ ඉතුරු කළා. පිරිනොම් බෑවේ බෙරේ ඉතුරු කළා. ඒ බෙරේ තමයි සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුති ඥාන දර්ශන උපද්දවා ගන්න හේතු වන ධාතු වන්දනාව. එහෙමයි. ඊළඟට ධර්මය විනය අනුශාසනාව ශාස්ත්‍රීය ශාසනයේ තියලා උන්වහන්සේ පිරිනවම් පෑවේ. එහෙමයි. බෙරේ තියලා පිරිනවම් පෑවේ. බෙරහඬ ඕනේ නම් බෙරේට ගහන්නයි තියෙන්නේ. තේරෙනව නේද? එහෙමයි. දැන් ඒකට අර කතාව ගත්තොත් කවුරු හරි තීර්ථකෙක් කියන්න පුළුවන් බෙරේ හඬ ඉවරයි. ඒ නිසා ආයෙ උපදව ගන්න බෑ හඬක් කියලා. ඒ ඉතින් පණ තියෙනවා නම් ඔකට පොඩ්ඩක් තට්ටු කරන්න තියෙන්නේ. නැති වුණා නම් හඬ නැති වුණා ආයෙ උපදවන්න පුළුවන්. එහෙමයි. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. හැබැයි බුදු කෙනෙක් අරමුණු කරගෙන කුසල් උපද්දවන එක කුසල් උපද්දවන එක පුණ්‍ය සංස්කාර උපද්දවන එක ඒ ධාතුන් වහන්සේලා මුල් කරගෙන ධර්මයේ මුල් කරගෙන විනය මුල් කරගෙන අනුශාසනා මුල් කරගෙන කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය මේ බෙහෙර පුණ්‍ය බෙරයක් ඉතුරු කරලා පිරිනවම් පෑවා. ඉතින් පින්පල නෙලා ගන්න එක තම තමන්ගේ වැඩක්. ඉතින් ඒ නිසා ඒ විදිහට කියලා බුදුරජාණන් වහන්සේ අර ධර්ම විනය ශාස්ත්‍රෝ කරපු හැටි විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට මේ විදිහට වදාලා ආනන්දේනි ඔබට මෙවැනි අදහසක් ඇති විය හැක්කේය මේ ධර්මයේ වනාහි අතීතයට ගිය ශාස්ත්‍රවරයෙකුගේ වචනේ කියා ආනන්දේනි ඒ එසේ නොදත යුත්තේය ආනන්දේනි මා විසින් ඔබට යම් ධර්මයක් විනයක් දේශනා කරන ලද්දේද පනවන ලද්දේද එය මාගේ ඇවෑමෙන් ඔබට ශාස්ත්‍රු වන්නේය ධර්ම විනය තමයි ශාස්ත්‍රණා. ඇත්තරම ධර්ම විනය තුලින්මනේ අපි ධාතුන් වහන්සේලාගේ ආනුභාවය තේජස ධාතුන් වහන්සේලා කියන්නේ මොකද්ද? ධාතුන් වහන්සේලා ඇසුරු කරගෙන කොහොමද පින් කරන්නේ? ඒ ඔක්කොම ධර්ම විනය ඉගෙන ගන්න ඒවානේ. අපිට උපතින් ඥානයක් පහළ වුණේ නැහෙනි ධාතුන් වහන්සේලා කියන්නේ මේකයි ධාතුන් වහන්සේලාට වඳින්නේ මේකයි ධාතුන් වහන්සේලාගේ අතීත කතාව මේකයි ධාතුන් වහන්සේලාට වැන්දොත් මේව වෙනවා කියලා අපිට උපතින් ඥානයක් පහළ වුණේ නැහැ. අපි ධර්ම විනය තුලින්ම ඒවා ඉගෙන ගන්නෙ. එහෙ ස්වාමීනි ඊට පස්සේ කියනවා මේ කාරණේනොත් කවුරු හරි කිව්වොත් එහෙම බුදු කෙනෙක් පිරිනොම් පෑවට පස්සේ මේ පුද පූජා තියෙන එකේ විපාකයක් නෑ කියලා ඒක බොරුවක් කියනවා මිත්‍යාවක් කියනවා අසත්‍යයක් කියනවා සත්‍ය නොවු දෙයක් කියනවා ධර්මයට විරුද්ධ දෙයක් කියනවා විපරීත දෙයක් කියනවා මොලේ කොලොප්පන් වෙලා කියනවා එහෙමයි ස්වාමීනි මොලේ කොලොප්පන් වෙලා කියනවා එහෙම කියන්නේ දුක් දෙන දෙයක් කියනවා කවුරු හරි කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ධාතු ස්තූප ආදියට මේ පුද පූජා තියලා වැඩක් නැහැ කියලා දුක් දෙන දෙයක් කියනවා අනාගතේ යාට ගොඩාක් දුක් උපද්දවනවා කියනවා දුක් විපාක ඇති දෙයක් කියනවා අපාගත වෙන දෙයක් කියනවා නිරේ යන්නේ එහෙමයි ස්වාමීනි ධාතු වන්දනා බෝධි වන්දනා බුදුගුණ වන්දනා ඊළඟට මේ ධර්මයට විනයට මේ ගරහන මිනිස්සු නිරේ උපදින්නේ කරන්න දෙයක් නැහැ ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි මේ පෘථුවිය සියලු බීජෝ මා තුල වැඩිත්වා කියලා හිතනවද? පොළොව හිතනවද හැම ගස් කොළන්ම මගේ උඩ වැඩිත්වා කියලා? හිතනවද? හිතන්නේ ඒ ඒ උනාට පොළොව එහෙම හිතුවේ නැතුණාන්ට පොළොව උඩ ගස් හැදෙනවද නැද්ද? හැදෙනවනේ. ගස් හැදිලා දැඩි මුල් ගිහිල්ලා කඳ සාරවත් වෙලා මල් පල දරනවා. එහෙමයි. මක් නිසාද කියලා අහනවා. ස්වාමිනී නොපිළිගන්නේ නමුත් ඒ බීජයන්ට පිහිටාදාරවන්නේ වැඩිවීමට උපකාරී වන්නේ මහ පෘථුවියයි. ඒ බීජෝ ඒ පිහිටාදාරය නිසායි උපකාරය නිසා වැඩි ගොස් දැඩි මුල් ගැට පිහිටා සාරවත් කඳ ඇතිව අතුයිති පැතිර ගොස් මල්ඵල දරන්නාහුය. එසේ වීනම් මහරජාණන් ඉදින් ඔහු නොපිළිගන්නා පුද පූජා ඇත්තහුට කරන ලද පූජා සත්කාරය වඳ වෙදී නිෂ්ඵල වෙති කියත්නම් තම වාදෙහිලා අන්‍ය තීර්ථකයෝ නැසුණාහුය විරුද්ධ කරුණු කියලා නැසී ගියා කියලා කියනවා. ඇයි පොළොව කැමති නෑ පොළොවට උවමනාවක් නෑ පොළොව උඩ ගස් හැදෙන්න. නමුත් පොළොවේ ගස් හැදෙනවා. ඒ හේතුව ගස් හැදෙන්න උපකාරී පොළොව. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේට ධාතුන් වහන්සේලාට උවමනාවක් නෑ මේවට පුද පූජා ගන්න. එහෙමයි. නමුත් ඒ බුදුරජාන් වහන්සේට ධාතුන් වහන්සේලාට පුද පූජා තියන අයට පින්ඵල ලැබෙනවා. ඒකාන්තයෙන් ලැබෙනවා. ඒකාන්තයෙන් ලැබෙනවා. ඉතින් ඔච්චර පැහැදිලි කාරණාවක් දීද්දි කවුරු හරි කිව්වොත් ධාතුන් වහන්සේලාට වඳින්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා ඔය gadol godol වලට තියන්නේ නැතුව ඊට වැඩි හොඳයිනේ මිනිස්සුෙකුට දුන්නා නම් කියලා ඒ මිනිස්සු නැසිලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. මේ මේ වචන තියෙනවානේ. මට පුදුමේ මේ කාරණාවම රජුර එකට ඇහුවානේ. ස්වාමීනි. නේද? ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි මහා පෘථුවිය යම්සේද තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ වගේ. පෘථුවිය යමක් පිළිගන්නේ නෑ යම්සේද ඒ වගේම බුදුරජාණන් වහන්සේ යමක් පිළිගන්න කැමති නෑ. මහර පිළිගන්න කියන්නේ මේ පුද පූජා පිළිගන්න කැමති නෑ. මහරජාන්නේ බීජෝ පොළොව නිසා ඇති දැඩි වෙලා මල්පල දරනවා වගේ පිම්පල යම්කිසි කෙනෙක් බුද්ධ ඥානයේ නිසා ධාතුන් වහන්සේලා නිසා දැඩි කුසල මූලයන්හි පිහිටා සමාධිනම් සාරවත් දහං කඳින් යුතුව විහිදී ගිය අතුයිතිනම් සීලෙන් යුතුව මාර්ගඵල විමුක්තිය නම් ශ්‍රමණ ඵලයන් නැමැති මල්ඵල දරන්නාහුය. එහෙමයි ස්වාමීනි. එතකොට අර සමාධිය නැමැති කඳ තියෙන, සීලේ නැති අතු පතර තියෙන, මාර්ගඵල නැමැති ගෙඩි මල් පල හට ගන්න ශාකයේ වැඩෙන්නේ පොළවෙන් කිව්වා. එහෙමයි. ඒ කියන්නේ ධාතුන් වහන්සේලාට තියෙන ගෞරවය. ඒතර තේරෙනව නේද මහත්තයා? මාර්ගඵලලාභී කෙනෙක් ධාතුන් වහන්සේලාට කොච්චර ගරුයිද කියලා. එහෙමයි ස්වාමීනි. අවංකවම ඇත්තම මාර්ගඵල ලැබු කෙනෙක් නම් ධාතුන් වහන්සේලා කෙරෙහි ධර්ම විනය කෙරෙහි පුදුම ගෞරවයයි. එක දහම් වචනයක් වෙනස් කරන්නේ තමන්ගේ මතිමතාන්තර කියන්නේ ඇයි ඔව්හු වැඩිලා තියෙන්නේ මහ පොළොව ආධාර කරගෙන පොළොවෙන් වැඩුණ ගහ පොළොවට ගරහන්නේ මං කියන එක තේරෙනවා ඒක මේ තියෙන ධර්මය මහරජාණෙනි මේ කාරණේනොත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ බුදු පූජා තියෙන එක වැරදි කිව්වෝ ඒක බොරුවක් වෙනවා කොහොම මේකෙන්නෝ මේ උදාහරණය මේ උදාහරණය තව කාරණාවක් කියන්නම් කියනවා එහෙමයි දැක්කද නාගසේන මහරහතන් වහන්සේට දිවසින් පේනවා මේවා ඒකයි නිවත නැවත ඉස්මතු කර කර දක්වන්නේ නැත එක උපමාවම ප්‍රමාණවත් නේ එහෙමයි සාමි අනිතක මේ වෙලාවේ රජ්ජුරු උපමා ඉල්ලන්නේත් නැතුව කියන්නේ එහෙයි කියනවා රජතුමනි තව කාරණාවක් කියන්න මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුද්ධ පූජා තියෙන කේ වැඩක් නැහැ කියලා කියන කතාවට ඒ තමයි මේ ඔටුවෝ වුෂඹයෝ, බූරුවෝ, එළුවෝ, ගවයෝ, මිනිස්සු යන මොහු තමන්ගේ කුසී පණුව හට ගන්නවට කැමතිද කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. තමන්ගේ බඩේ පණුව හට ගන්නවට කැමතිද ඇහුවා මේ සත්තු. ඊට පස්සේ කියනවා අනේ නෑ ස්වාමීනි කිව්වා. ඇයි ඒ වුණාට බඩේ පණුව හටගෙන වර්ග પરම්පරාව බෝ කරගෙන බඩ ඇතුලේ පණු කන්දරාවක් හැදෙනවද නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි හැදෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එහෙනම් රජතුමනි කියන ස්වාමීනි ඔවුන් పూర్ව જાති කරන ලද බලවත් වූ පාප කර්ම නිසා නොපිලිගන්නා වූ ඒ සත්වයන්ගේ කුසේ පණුවන් ඉපදී බොහෝ දරු මුණුබුරන් සහිතව පිරිසින් වැඩි යන්නේය. කලින් කරපු කර්මානුරූපව බඩක් ආසේ උපදිනවා. හැබැයි ඒ කෙනා කැමති නැහැ ඒ කෙනාගේ බඩේ ඉපදෙනවා. පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. නමුත් එයාගේ බඩේ හැදිලා දරු මුණුබුරු ටිකක් හදාගෙන ඉන්නවා බඩ ආසේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කැමති නැහැ බුදු පූජා ලැබෙනවට. මේ බුදු පුද පූජාවක් කෙරේ ආසාවක් නැහැ. නමුත් බුදු පූජා තියෙන අය පින් පළවලින් දරු මුණුබුරන් සහිතව පිනෙන් වැඩි වැඩි යනවා. දැන් මෙහෙම හිතන්නකො ඔන්න ළඟදී වෙච්ච දෙයක්. ඒ තමයි පොල් කඩන මිනිස්සෙක් අර පොල් කඩ කඩ ඉන්නකොට අල්ලපු ගෙදර ගෑනු කෙනෙකුට මේ බැලම හෙලාගෙන මේක පොල් ගහේ නගිනකොට මේක බරු ගහිලා වැටුණා. එහෙමයි සර්. වැටිලා මැරුණා. මැරිලා මෙයා ඉතින් අවුරුදු ගාණක් විතර ගියාට පස්සේ ඉතින් අර ගෑනු කෙනාගේට ආවේශ වෙලා පෙරේතෙක් විදිහට මේ කියනවා මෙයාට මං ආදරේ මෙයා මට ඕන කියලා. කියනවා මං පොල් ගහින් වැටුණාට පස්සේ මේ මේ ගෑණිගේ බඩාස්සේ අසූචි බොක්කේ දහස් වතාවක් පණුවෙක් වෙලා ඉපදුනා කියනවා. අසූචි වැටෙනකොට මැරෙනවා ආපහු අසූචි බොක්කේ උපදිනවා. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ට ආසාවෙන් මැරුණොත් එහෙම නීච සත්වය වෙලා නිපදින්නේ. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ට ආසාවෙන් මැරෙන අය ගැරඬි කුලේ, බලු කුලේ, පණුව ඔය වගේ අසුචි පණුව, ලේනිත්තු උකුණ ඔය සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ ශරීරයේ ඔය ඉන්න උකුණෝ, ලේනිත්තු තව තව ඔය සත්තු ස්ත්‍රීන්ගේ ශරීරයේ ඉන්න පුංචි පුංචි සත්තු සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ට ආසාව කරලා ස්ත්‍රීන්ගේ ශාරීරික අවයව වලට ආසා කරලා ඒ කර්මෙන් මැරිලා උපදුනාය වෙන්න පුළුවන්. විපාක හරියට. විපාක කර්මානුරූපව. නමුත් ඒ ස්ත්‍රිය කැමති නැහැ තමන්ගේ ශාරීරික උපදින. උකුණෙක් ඉන්නවට කාන්තාවක් කැමති නැහැ නේ තමන්ගේ ඔළුවේ. එහෙමයි ස්වාමී. තමන් කැමති නැතුණාට කර්මානුරූපව හටගෙන වර්ග પરම්පරාව බෝ වෙනවා. ඉතින් කියනවා අපේ නාගසේන මහරහතන් වහන්සේ මහරජතුමනි ওই කාරණේනොත් පිළිගන්න බැයිද ඇහුවා. ඉවසන් නැති කෙනාට කරන දේවල් වල විපාක තියෙනවා කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ අහනවා රජතුමනි තවත් එකක් කියන්නම්. ඒ තමයි රජතුමනි මේ මිනිස්සු 8 අණුවක් රෝගියෝ මේ කයේ ඉපදෙනවට කැමතිද ඇහුවා. 98ක් ලෙඩ මේ ශරීරයේ ඉපදෙනවට කැමතිද ඇහුවා. ලෙඩ දුක් හැදෙනවට කැමතිද මිනිස්සු? නැහැ. හැබැයි ඒ ඉවසන් නැති කෙනාට ලෙඩ හැදිලා මේක වැඩිලා යන්නේ නැද්ද? අනේ වැඩෙනවා. ඊට පස්සේ ස්වාමී මේ කියනවා මේ විදිහට 98ක් රෝගියෝ කියන්නේ නිදාංගත රෝග සුව කරන්න අමාරු රෝග මේ ශාරීරිය උපදින්නේ ඇයි? ස්වාමීනි ඔවුන්ගේම දුෂ්චරිත නිසා උපදිනවා. මහරජාණෙනි පෙර කරන ලද අකුසලය මේ ලෝකෙදී විපාක විඳිනවා නම් ලෙඩ වෙවි. ඇයි කියන අහනවා කරන පින්වල කුසල්වල විපාක නැහැ කියලා කියන්නේ ඇයි කියලා. එහෙමයි. කර්මය වඳයි කියලා කියන්නේ ඇයි කියලා. එහෙමයි. ඊට පස්සේ මහරජාණනි මේ විදිහට නිෂ්ඵල වෙනවා පුද පූජා බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ කරන පුද පූජාව වල විපාක ඵල නිෂ්ඵලයි කියලා කියනවා නම් ඒක බොරුවක් කියනවා. අහනවා රයිතුමනි අහලා නැද්ද නන්දක කියන යක්ෂයා සාරිපුත්ත මහරහතන් වහන්සේ හිංසා කළා පොළොව පලාගෙන අවීචී ගියා කියලා අහලා නැද්ද අහනවා. මහතෙර මතකයි නේද දවස සාරිපුත්ත මහරහතන් වහන්සේ කිස් බාලා ඉන්නකොට යකෙක් අර ඔළුවට සිරසට ගහලා පොළොව පලාගෙන ගියේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා ඔව් කියනවා. ඊට පස්සේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කැමැති දහනවා නන්දක යක්ෂයා පොළොව පලාගෙන නිරේට යනවලු. එහෙමයි ස්වාමීනි. කැමතිද? කැමති නැහැ. කියනවා මේ හරි ලස්සන විස්තරයක් කියනවා මේ අනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට নমස්කාර වේවා. මේ තියෙනවා ස්වාමීනි දෙවියන් සහිත ලෝකයා වෙනතකට හැරී ගියා. දෙවියන් සහිත ලෝකයා වෙනත් පැත්තකට හැරි වුණත් මේ සඳහිරු දෙදෙනා පොළොවේ වැටි ගියත් සීනවේරු පර්වත රාජයා විසිර ගියත් සාරිපුත්තයන් වහන්සේ අන්‍යෙකුගේ දුකක් හට ගන්නවාට නම් කැමති නෑ කියනවා. මේ ලෝකෙම වෙනස් වුණා, ඉරහඳ කඩාගෙන වැටුණත් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් කෙනෙකුට දුකක් නම් වෙනවට කැමති නැහැ කියන්නේ. එහෙමයි. ඊට පස්සේ කියනවා ඒ මක්නිසාදයක් යම් හේතුවක් නිසා සාරිපුත්තයන් වහන්සේ කිපෙනසේක්ද විරුද්ධ වනසේක්ද ඒ හේතුව සාරිපුත්තයන් වහන්සේට මුලින්ම සිඳී ගියේය. එහෙමයි. මුලින්ම නැසී ඇත්තේය. ස්වාමීනි හේතුව මුලින්ම සිඳී ගියේ හේයින් සාරිපුත්යන් වහන්සේ තම ජීවිතේ නසන්න කෙනෙක් කෙරෙහිවත් කෝපයක් ගන්නෑ කියනවා. ඉතින් රජතුමනි සාරිපුත්ත මහරහතන් වහන්සේන අකමැතිනම් නන්දක කරපු දෙයට කර්මයාවේ නැද්ද? බුදුරජාණන් වහන්සේ පුද පූජා ලබන්න අකමැති. නමුත් තමන් කරන නමුත් ඒ බුදුරජාණන් වහන්සේට පුද පූජා කළොත් විපාක එනවා. පැහැදිලි නැද්ද මහත්තයා? පැහැදිලි හරි ලස්සනයි මේවා. ඇත්තටම මේ බලන්න අපේ නාගසේන මහරහතන් වහන්සේගේ දහම් පටිපාණේ නා ආශ්චර්යයි අද්භූතයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි මොකක්ද අහලා තියෙන්නේ මේ බුද්ධෝත්පාදේ. ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ කාලේ මිනිසුන් කී දෙනෙක් පොළොව පලාගෙන ගියා කියලා අහලා තියෙනවද ඒක? අහලා තියෙනවා. අනේ කිව්වා ස්වාමීනි මං අහලා තියෙනවා. කිව්වා පොඩ්ඩක් කියන්නකෝ බලන්න කවුද එහෙම පොළොව පලාගෙන ගියේ කියලා. රජුරෝ කියනවා ස්වාමීනි චින්චමානිකව පොළොව පලාගෙන ගියා. එහෙයි. සුප්පබුද්ධ සාක්‍ය යසෝදරාවගේ තාත්තා පොළොව පලාගෙන ගියා. දේවදත්ත පොළොව පලාගෙන ගියා. නන්දක යක්ෂයා පොළොව පලාගෙන ගියා. නන්ද මානවකයා පොළොව පලාගෙන ගියා. නන්ද මානවකයා කියන්නේ උප්පලවන්නා භික්ෂුණිය දූෂණය කරපු කෙනා. ස්වාමිනි මේ පස් දෙනා මේ මහ පොළොව පලාගෙන මේ බුද්ධ ශාසනය ඇතුළත මේ බුද්ධ බුද්ධෝත්පාද කාලයේ පොළොව පලාගෙන නිරේ ගියා කියලා මම අහලා තියෙනවා. ඉතින් කියනවා ඒ අය කාටද අපරාධ කළේ? කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේටයි ශ්‍රාවකයන් වහන්සේලාටයි අපරාධ කරපු අය. කියනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ මේ අය පොළොව පලාගෙන යනවට කැමතිද? අනේ නෑ ස්වාමීනි කියනවා. නමුත් ඔවුන් කරපු කර්මයෙන් පොළොව පලාගෙන ගියා කියනවා. ආන් මේ වගේ තමයි කියනවා. තථාගතයන් වහන්සේ පුද පූජා ලබන ආශාව ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ වුණාට බුදුරජාන් වහන්සේට කවුරු හරි පුද පූජා තිබ්බොත් ඒකේ පුණ්‍ය විපාක කල්ප කල්ප කල්ප ගානක් එනවා. ඒකෙන් තමයි කෙලෙස් සංතාප සංසිඳව ගන්නෙ. දහ සංසිඳව ගන්නෙ. මේ සංසාරයෙන් නිදහස් වෙන්න පින් රැස් කරගන්නේ කුසල් රැස් කරගන්නේ සමාධිය නැමැති කඳ හදාගෙන සීල නැමැති අතුවිති හදාගෙන මාර්ගඵල ඵල නෙලාගන්නේ මේ භූමිය නැමැති මේ කුසල් උපකාරී කරගෙන ඉතින් මේවා කියපු ගමන් කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ උතුම් සංඝයා තුලින් උපන් ඔබ වහන්සේ වෙත පැමිණි මේ ගැඹීර වූ ප්‍රශ්නය මනවින් විසඳුවා අරුත් ප්‍රකට කළා රහස් හෙලි කළා ගැට බින්දා දෘෂ්ටි ග්‍රහණය කළ නොකල හැකි කරන නොකල හැකි දෙයක් බවට පත් කළා පරවාදය ඉවරයි ලාමක දෘෂ්ටි ඉවරයි ලාමක තීර්ථකයෝ ඉවරයි ස්වාමීනි ඔබ වහන්සේ දක්ෂයි සාදු සාදු නාගසේනයන් වහන්සේ කියලා ප්‍රීතිഘോഷා කරනවා. අලේ අවසරයි ස්වාමීනි. ඉතින් කාරණා බොහොමයක් පැහැදිලි වුණා ස්වාමීනි අර කිසියෙකුට එහෙම චෝදනා කරන්න උත්සාහ කරත් එහෙම නොවන මේ මේ පරිද්දෙන් මේ පරිද්දෙන් එහෙම නොවනවා කියලා. ඉතින් මහත්ය වැලි චෛත්‍යයට වැඳලා. එහෙමයි. වැලි චෛත්‍යයට වැඳලා විපා මේ විපාක දුන්නයි ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. නේද? දැන් අපි ගත්තොත් එහෙම ලංකාව විස්තර ගත්තොත් සුළුගුළු උපාසකතුමා දෙව්ලෝදීන් දැකලා තියෙන කොතෙකුත් වැලි ඡයවල් වෙන්න පුවාය. ඇයි මහත්තයා කාවන්තිස්ස රජුරවන්ට සේරුවිල චෛත්‍යය හදන්න පුණ්‍ය විපාකේ හැදෙන්නේ කලින් ජීවිතේ වැලි චෛත්‍යයක් හදලා වැඳපු පිනනේ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් ස්තූප පූජාවේ ධාතු පූජාවේ උත්තරම එක විපාකයක් තියෙනවා. නිර්වාණය. එහෙමයි. ඒක අරහු ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. ඔය අපදාන පාළි බලන්න අපදාන පාළිවල රහතන් වහන්සේලාගේ ජීවිත කතා දහස් ගානකට කිට්ටුව තියෙනවා. ඒ රහතන් වහන්සේලා කාරණා 6 දැනක පින් කරපු අය. බුද්ධ රත්නයේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ධාතු ස්තූප කෙරෙහි බෝධීන් වහන්සේලා කෙරෙහි පසේ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි සෑම රහතන් වහන්සේ නමම පුණ්‍ය බීජ උපද්වාගෙන තියෙන ඒවත් එක්ක සමහර පින් එක බුද්ධාංකුරයක විපාක දෙනවා. කියන්නේ කාශෝ බුද්ධ ශාසනය කරපු පින් සමහරට මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයේ පිණිස විපාක දෙනවා. අద్භූත පුණ්‍ය කර්ම තියෙනවා. සුගති සම්පත්තිය ලැබලා දෙනවා. ඒ නිසා ඇයි බෝධින් වහන්සේ නමකගේ පත්‍රයක් අයින් කළොත් කල්ප ලක්ෂයක් ඒකේ විපාක එනවා. එහෙමයි. ඉතින් මේ විදිහට පුණ්‍යඵල තියෙනවා. ඒ නිසා පඬිත මිනිස්සු පඬිත මතවාද කරගෙන යාළගේ ලෝකේ ගියාවේ. නේද? ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා ඉරිදීෙන් බෙදෙන්නේ. බෝධින් වහන්සේගේ දක්ෂින ශාඛා විරිදීෙන් බෙදී ලංකාවට ආවේ නිකන් නෙවෙයි. හේතුවක් ඇතිවමයි. අහිංසක මිනිසුන්ට පින්පල් නෙලා ගන්නටත් එයා ඒ බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිසගේ ආරක්ෂාව පිණිස. ඒකයි මහත්තයා සිංහල ජාතිය ගැන කියන්න ඕනනේ ලංකාවේ වාසය කරන සිංහල ජාතිය නැගී නැගී ඉඳලා සිංහයෝ වගේ කෙසර සලලා බය නැතුව වාසය කරන්න කාලයයි ජයශ්‍රී මහ බෝධින් වහන්සේ විරාජමානව වැඩ සිටින නිසා. එහෙමයි සාමි. රුවන්වැලි සෑය විරාජමානව වැඩ සිටින නිසා රාජ්‍යරෝ රාජ්‍යයක් අල්ලාගෙන තමන්ගේ දජේ නැංගුවා වගේ එතකොට නගරවැසියෝ දකින්න අපේ රාජ්‍යරෝ මේ අල්ලා තින් යන්න කියලා. ඒ වගේ තමයි රුවන්වැලි සෑය දිහා බල බලා ජයසිරිමා බෝධින් වහන්සේ දිහා බල බලා සිංහල මිනිස්සු සතුටෙන් බියසක නැතුව වාසය කරන්න කාලයයි. මේ ලංකාවටම සෙත්පතන්න කාලයයි. ඒ නිසා මේ ලංකාවේ අසත්පුරුෂ දුර්ජන අන්තවාදීන් මේ සිංහල ජනතාවටත් බුද්ධ ශාසනයටත් අහිංසක ලක්වැසයන්ටත් විනකටින් දාවට දජේ නංවල තියෙන්නේ. මේ දැන් ලලාට ධාතුන් වහන්සේ විශාලම ධාතුන් වහන්සේ ලංකාවේ වැඩි ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව ලංකාවේ වැඩි ඉන්නේ. කතා කරන වචනයක් පාසා සෙලවුන ග්‍රීවා ධාතුන් වහන්සේ ලංකාවේ වැඩි ඉන්නේ. සුවාසුදාසත් ධර්මස්කන්ධය ස්පර්ශ කළ දන්ත ධාතුන් වහන්සේලා ලංකාවේ වැඩි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිල්වන් රැස් විහිදවන කේශ ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නේ. මේ තැනින් තැන භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පැල තවානක් වගේ බෝධීන් වහන්සේලා. ඒ නිසා මේ බුද්ධ ශාසනේ තුන් ලෝක ධාතුවේම ධාතු කරඬුවක් වගේ මේ ලංකාවට වින කටිනයි නැසෙනවා. ඒක ගින්දරට වමනාවක් නැහැ ගින්දරට වැටෙනයි පුච්චන්න. ඒ වුණාට පිච්චෙනවා. ඒ නිසා මේ සත්‍ය ක්‍රියාව කර කර මේ බුද්ධ ශාසනය ලංකාව පවතින තුරු රුවන්වැලි සෑය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පවතින තුරු සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් ලක්වැසියන්ටත් සිත සැලසෙන බව සත්‍යයි කියලා මේ සතුරු බලවේග දුර වේවා කියලා මේ සතුරු බලවේගය දුරු කළා දාන්න උණු සත්‍ය ක්‍රියාවෙන් ඒ කාරණාවත් සිහි කරනවා මේ වෙලාවේ. අනේ අවසරයි ස්වාමීනි. මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර පිණිස අද දවසේ පවතින කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර